බුද්ධික මහත්මයා අවසරයි හඳුරන්නේ YouTube එකේ අහලා තිබුණ ප්‍රශ්නයක් හැබැයි ඒ ප්‍රශ්නේ දැන් අතුරුදහන් වුණා. <laughs> මම හිතන්නේ සමහරට වහන්සේ පිළිතුරු දෙන්නේ නැති ඒ ප්‍රශ්නේ. උත්තරේ ලැබෙන්නේ නැති. එහෙමයි. සෝම් එකෙත් එකේ අහලා තියෙනවා එහෙමයි. පින්වත් ස්වාමීන් වහන්සේ සංස්කාර ධර්ම ආත්ම හෝ ආත්මීය ධර්ම නෙමෙයි කියලා දේශනා කරනවා. මේ වචන දෙක කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ආ සංස්කාර ධර්ම ආත්ම හෝ ආත්මනීය ධර්ම නොවේ. එතකොට ආත්ම කියලා කියන්නේ අර විදිහට නিত্য වූ භවෙන් භවයට යන යම්කිසි පදාර්ථයක් කියන එක. කියන්නේ දැන් මේ පංචස්කන්ධයම ගත්තහම ඒක එක්තරා ආත්මයක් කියලා ගන්න එක තමයි මේ සංස්කාර ධර්ම ආත්මයි කියලා ගන්න. එතකොට ආත්මනීය ධර්ම කියලා කියන්නේ ආත්මයකට අයත් ධර්ම. ඒ කියන්නේ මගේ මේ මේ පංචස්කන්ධය මගේ මේ රූපය මගේ මේ මේ නාමය මගේ මේ චිත්තචෛතසිකයන් මගේ එහෙම කියලා ආත්ම ආත්මයක් විසින් ග්‍රහණය කරගත යුතු ධර්ම හැටියට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ආත්ම කියලා එකක් නැතිනම් ආත්මනීය ධර්ම තියෙන්නට පුළුවන් කමකුත් නැහැ. ඒ කියන්නේ ආත්මනීය ධර්ම කියලා කියන්නේ ආත්මයට ආත්මය විසින් ග්‍රහණය කරගන්න. ආත්මය විසින් පාලනය කරන ධර්ම. එතකොට ආත්මනීය නම් ඒවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් ඇස මමද එහෙම නැත්නම් කන මමද එතකොට එහෙම මම නම් ඒවා මට ඕනෑ විදිහට පවතින්නට ඕන. එතකොට ඒවා මට ඕන විදිහට පවතින්නේ නැහැ කියලා කියන්නේ මම කියලා මගේ කියලා ගන්න පුළුවන් කමක් නැති නිසා. එතකොට මම කියලා මගේ මම කියලා එහෙම නැත්නම් ආත්ම වශයෙන් ගන්න එක තමයි ආත්මයි කියලා කියන ආත්මනීය කියලා කියන්නේ ආත්මයට අයත් දේවල් හැටියට ගන්නවා. ඒතර සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා විනා ආත්ම වශයෙන්වත් ආත්මයකට අයත් දේ හැටියටවත් හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒකයි මේ වචන දෙකෙන් අදහස් කරන්නේ.